පස්සේ දෙවැනි ප්‍රශ්නයක් තියෙනවා අපේ ආමතුරුනේ ඔබ වහන්සේට මේ බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්වයෝ අර සංසාරේ විවිධ දේවල් ප්‍රකට කරගෙන ඒ කියන්නේ මෛත්‍රිය වඩාගෙන විවිධ ධර්මයන් ප්‍රගුණ කරගෙන එනවනේ මේ කාරණා එතකොට අවසාන අවසාන මහා බෝධිසත්වය වුණාම අපේ ආමතුරුනේ දැන් ඒක වහන්සේ කියන එක ඇත්ත වගේ කියන්නේ අර අවුරුදු 7 මේ ප්‍රථම අධ්‍යයනයට සම්බන්ධ වෙලා අර දුද්ධෝදන රජුරන්ගේ බඳුම් වප්නාගුල් දිනේ ඒක ඒක එහෙම එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සිදුවත් තවුසය කාලේ තාපසයා වුණාට පස්සේ ආලාර කාලාම උද්දක රාම්පුත්ත සාමාන්‍යයෙන් අපේ හැමදෙරනේ අපි ගුරුවරයෙක් ගාවට ගියාම ගුරුවරයා ගොඩක් දක්ෂ නම් අපි එතනම ඉන්නවනේ <laughs> ගුරුවරයා ගාව. දැන් බෝසත්යන් මේ මේ මේ සිද්ධාර්ථ තාපසයා එහෙම හිටියේ නෑ අලාරකාරම මේ කියන මානවෙච්ච පැවිදි වෙච්ච ප්‍රශ්නේ විසඳුන් නැති නිසා එතනින් ඒක ඊළඟ ගුරුවරයා ගාවට යනවා. උද්දකරම් පුත්ත ඒකත් එතනින් ප්‍රශ්නේ නැති නිසා මේ ගාවට මේ දුෂ්කර ක්‍රියා කරලා බලනවා. ඒකත් හරි ගියේ නැති වුනහම ඒ විදිහටනේ අපේ හැමතුනේ යන්නේ. ඒ කියන්නේ ඇලීමක්, ඒ කියන්නේ එතන අලෝභය වගේනේ. ඒ කියන්නේ ගුරුවරයාට ඇලෙන්නෙත් නැහැ. තමන් කරන ප්‍රතිපදාවට ඇලෙන්නෙත් නැහැ. තමන් බලාපොරොත්තු වෙන මේ විමෝක්ෂය විමුක්තිය ලැබෙනවද කියලා පරීක්ෂා කර කර ඉස්සරහට යවන්නේ. ඔව්. එතකොට හම්දුරනේ ඒ කියන්නේ බුදු වෙන්න ඔව්. නිසා තමයි එකින් සත්‍ය ගවේසි, එකින් කුසල ගවේසි කියන වචන වලින් හඳුන්වන්නේ. ඒතර සත්‍ය මොකද්ද කියලා හොයනවා නිසා කැමති දේ, ප්‍රිය දේ කියන කතාවේ නෙමෙයි රැඳෙන්නේ. එහෙමයි බහඳුරනේ. එතකොට ඒකත් ප්‍රගුණ කරන ගුණයක්ද අපේ හැමදෙරනේ පාරමිතාවල يعني ඒ ඒ පැත්ත ප්‍රගුණ කළේ නැත්තම් බෝසත්වරයෙකුට ස්වයංව සත්‍ය අවබෝධ කරන තැනට යන්න බැරි වෙනවනේ. එතකොට ඒ තව කාටවත් ගැති නොවන තව කිසිවක නවතින්න නැති ස්වාධීනව මේක පරිශ්‍රණය කරමින් සොයන ගතිය බෝසත්තරයා සාංශාරික වශයෙන් පුහුණු කරලා තියෙනවා. ඉතින් ඒ ගුණය නිසා තමයි සර්වඥ සම්මා සම්බුද්ධ ඒ කියන්නේ ස්වඥාණයෙන් සියල්ල අවබෝධ කරන තැනට එන්න පුළුවන් වෙන්නේ අර ගුණයත් එක්කම. ඉතින් ඒකයි මම කිව්වේ මේ මේ ගුණාංග බුදු වුණාට පස්සේ නෙමෙයි ඒවා තමයි සසරේ පාරමිතා හැටියට පුහුණු කරන්නේ. ඉතින් ඒවා විශෝධනය වෙනවා අරහත් මාර්ගඥානයත් එක්කලා. එතනින් පස්සේ හොයන්න දෙයක් නැති නිසානේ අපි හැමතැනම. <laughs> එතනින් පස්සේ ඒවා අතිශය තීව්‍ර වෙනවා. මොකද එතනින් අර දැන් එතෙක් කාලයක් ඒවා පුහුණුවක් හැටියට පවත්වාගෙන එනවා නමුත් ඕන වෙලාවක ක්ලේශයන්ගෙන් ආවරණය වෙන්න පුළුවන් ඒ නිසා තමයි බෝසත් චරිතවල එහෙම වෙච්ච අවස්ථා කියවෙන්නේ නැත්නම් අවස්ථාවල ධානය උපදවාගෙන අහසින් යන්නට පුළුවන් බෝසතාණන් වහන්සේ රජුගේ බිරිඳ දැකලා රාගසිත ඇති වෙලා වැරදි කාමසේවනයේදීලා ධානය පිරිහිලා ඉතින් නමුත් අන්තිමට රජුරෝ ප්‍රත්‍යන්ත ජනපදයකට ගිහිල්ලා එනකොට මේ සිද්ධිය මුළු රට නගරේ පුරාම ආරංචි පැතිරිලා රජුරෝ එනකොටම මේ කතන්දරේ රජු කලින්ම රජුරවන්ට ආරංචි වෙනවා. ඇවිල්ලා අනිත් අයගෙන් අහපම ඔක්කොමත් කියනවා. බිරිඳගෙන් අහපම බිරිඳත් කියනවා ඔව් එහෙම දෙයක් වුණා කියලා. හැබැයි රජුරෝ කොච්චර තාපසයා ගැන ප්‍රසන්නද කියනවා නම් තාපසයා කිව්වා නම් නෑ රජතුමනි එහෙම දෙයක් උනේ නෑ කියලා රජුරෝ තාපසයා කියන කතාව පිළිගන්නවා. හැබැයි බෝසතාණන් වහන්සේ එහෙම කළේ නෑ. රජතුමනි ඒක එහෙම වුණා. එතකොට රජුරු අහන්නේ ඉතින් මොකද්ද ඔබ වහන්සේගේ තපස එතකොට? මතුවෙන රාගේ යට කරගන්න බැරි නම් මොකද්ද ඔබ වහන්සේ පුහුණු කරන ධර්මය? එතෙන්දී බෝසතාණන් වහන්සේ සිහිපත් කරන්නේ මතුවෙන රාගේ යට කරගන්නට බැරි උනේ මේ නුසුදුසු පරිසර සාධකත් එක්කලා තමයි ඒක අවදි උනේ. එතකොට මම නුසුදුසු තැන වාසය කරපු නිසා රජුරුවන්ගේ උයනේ වැඩ ඉන්න කියලා රජුරුව ආරාධනා කළා. ඒක පිළිගත්තා. එතකොට අර හිමාලයේ ගුණධම් වඩමින් හිටපු තවුසා නගරයට ආවට පස්සේ රජුරු ආරාධනා කරා රජුරගේ ආරාධනාව පිළිඅරගෙනයි නැවතුනේ. එතකොට මේ නුසුදුසු පරිසරයේ සිටීම තුළ මේ අර්බුදය ඇති වුණා. ඒ නිසයි මේක උනේ කියලා. එතකොට නැවත හිමාලයට වඩිනවා අර ධානය අවදි කරනවා. දැන් මේ මොකද්ද? ඒ සමත ක්‍රමය. ඒ සමත ක්‍රමය තුල බාහිර සාධක වෙනස් කරමින් තමයි අර අර තත්ත්වය. ඒකයි මම කිව්වේ ඒක එක්තරා තාක්ෂණික ක්‍රමවේදය. ඒ තාක්ෂණික ක්‍රමවේදයට අදාළ සාධක ටිකේ තාක්ෂණයේ තියෙන තාක්කල් විතරයි ඒ තත්ත්වය එතන රැකෙන්නේ. ඒ සාධක ටික නැති වෙච්ච ගමන් ඒක ඉවරයි. හැබැයි ප්‍රඥාවෙන් විශෝධනය වුණාට පස්සේ ආයේ මතුවෙන්න දෙයක් නැහැනේ. එතකොට ආයේ බලහත්කාරයෙන් මේක රකින්න දෙයක් නැහැ. ඒ නිසා තමයි දැන් රහතන් වහන්සේට රහත් වෙනකන් සිහිය උදව් වෙනවා. රහත් වුණාට පස්සේ සිහිය ඇතත් එකයි නැතත් එකයි. මොකද උන්වහන්සේට අකුසල් සිත් කොහොමත් පහළ වෙන්නේ නැහැ. එතකොට පහළ වෙන්නේ කුසල් සිත්. ඒ කුසල් සිත්වල කොහොමත් සතිචෛසිකේ තියෙනවා. හැබැයි ඒක ප්‍රබලද නැද්ද? ඒක ඉන්ද්‍රිය මට්ටමින් ක්‍රියාත්මක වෙනවද? බලමන්ට ඒක අදාළ නැහැ. ඒවා ඉන්ද්‍රිය මට්ටමින් ක්‍රියාත්මක වුණත් නැතත් ආයේ මතුවෙන්න අකුසලයක් නැහැ. එතකොට ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අදාළ නැහැ එතනින් එහාට. ඒ අර අර විශෝධනය සිද්ධ වුණාට පස්සේ හැබැයි සම්මා සම්බුදු කෙනෙක්ගේ தত্ত্বය ඊට වඩා වෙනත් උන්වහන්සේ එහෙම විශෝධනය වුණා දැන් ප්‍රශ්නයක් නැහැ කියලා නිහඬ වෙන්නේ අන්‍ය සත්වයින්ට යහපත කිරීම පිණිස හැම තිස්සෙම සතිය සම්පජඤ්ඤය මහා කරුණාව මේව පරිහරණය කරනවා. රහතන් වහන්සේ නමක් ඒවා පරිහරණය කරන්නේ තමන් ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයට. බුදු කෙනෙක් ඒවා පරිහරණය කරන්නේ උන්වහන්සේ උපරිමයෙන් පුහුණු කරලා තියෙනවා. හැබැයි නිකලසුණා කියලා නිෂ්ක්‍රීය වෙන්නේ නැහැ. හැම තිස්සෙම සක්‍රීය මනෝභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් රහතන් වහන්සේලාටත් එහෙම කරන්න පුළුවන්. ඉතින් උන්වහන්සේලාගේ ප්‍රාර්ථනා මත තමයි ඒක තීරණය වෙන්නේ.